यन्ति धम्मं शरणं गच्छामि द्वितीयन्ति सङ्घं शरणं गच्छामि සත්‍යම්පි බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු වත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා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 ඉද භික්කවේ ඒකච්චස්ස සුග්ගලස්ස අප්පමත්ත කම්පිපාකං කම්මං කතං තමේනං නිරයං උපනේති ඉද පන භික්කවේ ඒකච්චස්ස සුග්ගලස්ස කාදි සංඤේව අප්පමත්තකං පාපං කම්මං කතං දිත්ත ධම්ම වේදනීයං හෝති නානුම්පි කායති කිං බහු දේවාති සද්ධාවන්ත පින්තුනි අද බන්දුල මහවිතාන මහත්මයාත් නෝනා මහත්මිය දියණිය පුතණුවන් ඇතුළු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 සත්පුරුෂ ධර්මයක් දරුවන් විසින් කළ හැකි ශ්‍රේෂ්ඨ කෘතෝපකාරයක් සිද්ධ කරන්නටත් ඒ වගේම මේ දරුවන්ට ආශිර්වාද කරන්නට හැම දිනාටම මෙලොව පරලොව යහපත පිණිස දහම් අසන්නට අවස්ථාව සලස්වා ගන්නට මේ පින්කම තුලින් අපේක්ෂා කරමු. ඒ සඳහා මේ පින්තුන් තෝරාගත්තේ Tamanට පමණක් නොවේ තව බොහෝ දෙනාට දහම් අසලා තම තමන්ගේ ජීවිත සාර්ථක කරගන්නට අවස්ථාවක් සලස්වා දීම. සියලු දානයන් අතර උසස්ම දානය වන ධර්ම දානය ප්‍රදානය කරලා බොහෝ දෙනාට තම තමන්ගේ ජීවිත සකසා ගන්නට උපකාර කරන්නාseම තමනුත් ඒ ධර්ම තුලින් මෙලව පරලොව ජීවිත ධර්මානුකූලව සකස් කරගන්නට මේ තුලින් විශේෂයෙන් අපේක්ෂා කරනවා.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 ಗುಣදහමට අවතීර්ණ වෙන වැඩපිළිවෙලක්. විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට භාවනාව තුළින් කෙලෙස් ප්‍රහාණය කරලා ලෝකයේ පිළිබඳව තියෙන බන්ධනයන් අතහැරලා ඉක්මනින් නිදහස් වෙන මඟක් භික්ෂුන් වහන්සේලාට දේශනා කරලා තියෙනවා. ඒ කුමක් නිසාද භික්ෂුව කියන්නේම ලෝකයේ තුල තියෙන කාමයන්ගෙන්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 අපි බොහෝ වෙලාවට තේරුම් ගත යුතු කාරණයක් තමයි අපි ಗುಣධම් වඩන්නට යොමු වෙද්දී ඒ ගමන් මඟ මධ්‍යම ප්‍රතිපදාවක් වෙන්නට ඕන. මධ්‍යම ප්‍රතිපදාවයි කියලා කියන්නේ සමබරව යන්නට පුළුවන් විදිහේ ප්‍රතිපදාව. බොහෝ වෙලාවට මිනිස්සුන් ಗುಣධම් වඩන්නට ගිය තැනත් අගතිගාමී වෙනවා. ඒ කියන්නේ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 ඒ වගේම තමන්ට ඒ සඳහා කැප වෙන්නට තියෙන ඉඩ කොච්චරද තමන්ට සමාජයේ පිළිබඳව අඹදරුවන් පිළිබඳව කරන්නට තියෙන යුතුයකම් වගකීම් කොපමණද මෙන්න මේ තමන් ගත කරන ජීවිතයට සමගාමී භූමිකාව හරියට හඳුනාගත්තොත් තමයි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 තමන් ගිහි ජීවිතයක් ගත කරනවා කියන එක අමතක කරලා මව්පිය වෙනුවෙන් කරන්න තියෙන යුතුයකම් පැත්තක දාලා බිරිඳ වෙනුවෙන් සැමියා වෙනුවෙන් දරුවා වෙනුවෙන් කරන්න තියෙන යුතුයකම් ඔක්කොම පැත්තකට දාලා ආත්මార్థකාමී විදිහට ඉක්මනින් මෙතනින් පැන ගන්න දඟලන පිරිසකුත් තියෙනවා ඒකත් එක්තරා අන්තයක් ඉතින් ඒ නිසා අපි ගිහි ජීවිතයක් තුළ මේ ගුණ දහම් වඩද්දී ඔය අන්ත දෙකට නොඇති මගේ ප්‍රමාණය කොතෙක්ද මට වැඩි හැකි ಗುಣධම් මොනවද? ඒ වගේම මගේ දුර්වල තැන් මොනවද? ඒ දුබලතා මම කොහොමද මගහරවා ගන්නේ?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 දැඩි ප්‍රතිපත්ති සහිතයි කියන්නේ අත්ත කිලමතාන යෝගයේ තියදලා හිටපු අය ඒ අය කල්පනා කළා මේ ශරීරයට දැඩි දුක් පිළිම සසර කරපු සියලුම කර්ම ගෙවන්නට ඕන. එහෙම ගෙවුවහම තමයි විසුද්ධියක් ඇති වෙන්නේ.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 ටික වෙලාවක් යනකොට ලුණු කැටේ දිය වෙලා ගිහිල්ලා වතුර ටික ලුණු රසයෙන් යුක්ත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අන්න ඒ වගේ සමහර මිනිස්සු ඊටා පුංචි අකුසල කර්මයක් කළා වුණත් ඒ අකුසල කර්මයේ ඒකාන්තයෙන් විපාක දීලා ඒතනත්තා නිරයතරයි යනවා. නිරයතරගෙන ගිහිල්ලා ඒතනත්තාට දුක් විපාක ඇති කරලා දෙනවා. සමහර කෙනෙක් ඒ බඳුම කර්මයක් කරනවා. හැබැයි ඒතනත්තා නිරයට යන්නේ නැහැ. ඒතනත්තාට මේ ජීවිතේ යම්කිසි දෙක්ක ධම්ම වේදනීය වශයෙන් එක්තරා ප්‍රමාණයක් ඒ කර්ම විපාක දෙනවා. හැබැයි ඊළඟ භවයේ කොහොමවත්ම විපාක දෙන්නේ නැහැ. එතකොට අපිට හිතෙනවා නිකන් මේක අසාධාරණයි වගේනේ. සමහරුන්ට ඒ කර්මය ඒ විදිහෙන්ම කරලා නිරේත ගිහිල්ලා දුක් විඳින්නට සිද්ධ වෙනවා. සමහරුන්ට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 දැම්මෙන් පස්සේ මහණෙනි ඒ ගංගාවේ ජලය ලුණු රස වෙනවලු. භික්ෂුන් වහන්සේලා දේශනා කරනවා ස්වාමීනි ගඟේ වතුර නම් ලුණු රස වෙන්නේ නැහැ ලුණු පුපුරක් දාපු පමණට. ඇයි ඒ?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 ආවේග මතුවෙනකොට කය Tamanta පාලනය කරගන්නට බැරුව ක්‍රියාකාරී වෙනවා. අපි හිතමු ද්වේෂයක් ආවයින් පස්සේ කය දරදඬු වෙලා කිසි කෙනෙකුට මෙල්ල කරන්නට බැරුව තමන්ට පාලනයකුත් නැහැ අනුන්ට පාලනයකුත් නැහැ ගහගන්න බැනගන්න මරාගන්න කොටාගන්න ක්‍රියාත්මක කරනවා. එයි මේ අර ආවේගයේ විසින් කය දඩබ්බර කරනවා ඒක පාලනය කරගන්න තමන් පුහුණු කරලා නැහැ. රාගයක් මතුවනයින් පස්සේ කය දඩබ්බර වෙනවා. එතකොට බොහෝ අයථාදේ සඳහා කය පෙළඹෙනවා. මෙහෙම ස්වභාවයක් කයේ තියෙනවා කියන්නේ. එතකොට යම් කිසි ආකාරයකින් ඊර්ෂ්‍යාව වෛරය මතුවනයින් පස්සේ කය දඩබ්බර වෙනවා. ආස්වාස ප්‍රස්වාස විකෘති වෙනවා. හෘද ස්පන්දන හෘද ස්පන්දනය වේගවත් වෙනවා. ලේ ගමනා ගමනේ Tamanට පාලනය කරගන්න බැරි වෙනවා. මෙහෙම වෙනකොට එතනත්තා අර ආවේග නිසාම බොහෝ අනර්ථයන් කරගන්නවා, කය විකෘති කරගන්නවා. විකෘති කය නිසා එතනත්තා රෝගී වෙනවා, පීඩා විඳිනවා. අදිරුධිර පීඩනය, ඒ වගේම හෘද රෝග ආදී බොහෝ රෝගයන්ට ඒතනත්තා ගොදුරු වෙනවා.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 මේ මෑතකදී ඇමරිකා එක්සත් ජනපදයේ කරන ලද පරේෂණයකින් එය සනාථ කරගෙන තියෙනවා උණුසුම වැඩි දවස් වලට මිනිස්සු කරන අපරාධ වැඩි. මිනිස්සු අපරාධයට පෙළඹෙන ආකාරය වැඩි. ඇයි? පරිසරයේ උණුසුම් සහගත වෙනකොට කය ඇතුලේ ලේ කැකෑරෙනවා.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 බොහොම ඉක්මනින් කුපිත වෙනවා ආවේගකාරී වෙනවා. එයි මේ ඒතනත්තා කය නිවැරදි විදිහට වඩලා පුහුණු කරලා නැති නිසා. හරියට කය පුහුණු කරපු කෙනෙකුට නම් ඒ මොනතරම් තෙහෙත් වුණත් මොනතරම් වෙහෙසටපත් වුණත් මොනතරම් කය ඇතුලේ උෂ්ණත්වය වැඩි වුණත් ඒ පුද්ගලයාට Tamanට අවශ්‍ය විදිහට කය හසුරුවා ගන්නට පුළුවන්. ඒ නිසා මේ කාය භාවනා කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව සැලකිලිමත් වෙමින්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 ඒ මට්ටම තමන්ගේ මනසට පුහුණු වෙලා නැත්තම් මේ මිනිස්යා මෙච්චර කාලයක් භාවනා කළා මෙච්චර කාලයක් සිල් රැක්කා මෙච්චර දන් දුන්නා කියන එකෙන් ඇති තේරුමක් නැහැ ඒ තමන් කරන කුසල් දහම් අර්ථවත් වෙන්නට නම් සිත පුහුණු කරන්නට ඕනේ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 ඇත්තටම එහෙම දෙයක් වුණා නම් කරන්නට තිබුණේ තවත් උපසම්පදා හාමුදුරුවමක් මුණ ගැහිලා මේ කාරණේ ප්‍රකාශ කරලා ඇවැත් දේශනා කරනවා කියන එකට කියනවා. මොකද නැවත සංවර වෙන එකයි. ඉතින් එහෙම කරනව වෙනුවට මේ හාමුදුරුව නැවත නැවතත් අරගෙනම සිතුවා කල්පනා කළා පසුතැවුණා අවසානයේ මහා චිත්ත පීඩාවක් බවට එයමපත් කරගත්තා ඒකම මනසේ නැවත නැවත මතුවෙන්නට ගත්තා මේ හාමුදුරන්ට එකෙන් කොහොමවත් ගැලවෙන්නට බැරි වුණා අවසානයේ මේ හාමුදුරුව ගතිනුත් දුබල වුණා ඊට පස්සේ පිණුසිඟා වඩින්නත් අපහසුයි දාන වළඳන්නත් අපහසුයි මේ හාමුදුරුව ටිකෙන් ටික ශරීරයෙන් කුසල් වුණා රෝගී වුණා මරණාසන්න වුණා මේ අන මොහොතේ මතක් වුණේ අනේ මම මෙච්චර කාලයක් හොඳින් සිල් රැකලා අසවල් මොහොතේ මම වරදක් කරගත්තා කොහෙද උපන්නේ මිය පරලෝ ගිහිල්ලා ඒ ගහ යටම නාගයෙක් වෙලා උපන්නේ තිරිසන් භවයේ උපදින්නට කරගත්තු කර්මය මොකද්ද කොලේ කඩපෙක නෙමෙයි පසුතැවීම ඇයි පසුතැවීම ඒ විදිහින් ඇති උනේ අභාවිත චිත්ත සිල් රැක්ක වුණාට උන්වහන්සේ හරියට මනස පුහුණු කළේ නැහැ ඒ නිසා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 කළ යුතු දේ කියලා කියන්නේ දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම ආදී ගුණධම් වැඩිම අප විසින් කළ යුතුයි. සද්ධාව, ප්‍රඥාව ආදී මනසේ ගොඩනගා ගත යුතුයි. මෙසේ කළ යුතු දේ මොකක්ද කියලා තේරුම් අරගෙන කරන්නට පුළුවන් වෙන්න. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ප්‍රාණඝාතයෙන් වළකින තැනත්තා හුදෙක් වැළකීලා හිටිය පමණට විතරක් සීලය සම්පූර්ණ වෙන්නේ නැහැ. සෝපානාතිපාතා පටිවිරතෝ නිහිත සත්ත්වෝ නිහිත දණ්ඩෝ ලජ්ජි දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති ඒතනත්තා ප්‍රාණඝාතයෙන් වළකින්නටත් උන හැබැයි වැළකීලා විතරක් හිටිය තමයි නිහිත සත්ත්වෝ නිහිත දණ්ඩෝ දඬුමුගුරු අවියාල්ද වලින් සත්තුන්ට හිංසා නොකරන කෙනෙක් වෙන්නටත් උන එයින් විතරක් වැළකීලා හිටියටත් මදි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 සොරකමින් වළකිනවා වගේම අන්සතු දේ අන් අයට සුවසේ දුක් පිළිඳින්න ඉඩ හදලා දෙන්නට ඕන. කාමයේහි වරදවා හැසිරීමෙන් වළකිනවා වගේම අන් අයට Tamanගේ පෞල් ජීවිත සුවසේ පවත්වන්නට සහාය වෙන්නට ඕන. බොරු නොකියන්නාseම සත්‍ය වචන කතා කරන්නට ඕන. මත්පැන් පානය නොකරන්නාseම අන් අය ඒ මුදවන්නට යම්කිසි සහායක් වෙන්නට ඕන.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 මේ ජීවිතේ දහස් ගණන් මිනිස්සුන්ව මැරුවා.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 අන්න ඒ වගේ යම් කිසි කෙනෙක් මහේසාක්‍ය වෙනවා නම් කොහොමද මහේසාක්‍ය වෙන්නේ? Tamanගේ කය Tamanට අවශ්‍ය විදිහට පාලනය කරගන්න පුහුණු කරන්න ඕන. Tamanගේ සිත Tamanට අවශ්‍ය විදිහට පාලනය කරගන්න පුහුණු කරන්න ඕන. Tamanගේ සීලය සංයමය සංවරය තමන්ට ඕනතන ඕන විදිහට හසුරුවා ගන්න පුහුණු කරන්න ඕනේ. තමන්ගේ ප්‍රඥාව තමන්ට ඕන හැටියට හසුරුවන්නට පුරුදු පුහුණු කරන්න ඕනේ. මේ කරුණු හතරම භාවනා කළොත් ඒ ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් මේ සනත්තාට මහේසාක්‍යව මේ ජීවිතය පවත්වන්නට පුළුවන් ඊළඟ භවය ඉතා සුවපත් කරගන්නට සුගතිගාමි වෙන්නටත් පුළුවන් සුළු සුළු කර්ම මැඩපවත්වා ප්‍රඥාවෙන් විසෝධනය වෙන්නට විසුද්ධිය ලබන්නට නිවන් අවබෝධ කරන්නට මඟ හදාගන්නට පුළුවන්. ඒසා ගිහි ජීවිතයේ ඉඳගෙන උනත් මේ කරුණ පුහුණු කරන්නට පුළුවන්.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 භෞතික සම්පතින් සහ ආධ්‍යාත්මික සම්පතින් ඒතනත්තා මහේසාත් කියලා. මතු භවයන්හිදී උපදින උපදින දිව්‍ය හෝ මනුස්සෝ ආත්ම භාව මහේසාත් වෙනවා. ඒතනත්තා මේ ධම්මග නිවැරදිව හඳුනාගෙන සියලු කර්මයන් ඡය කොට නිර්වාණ ධර්මය සාක්ෂාත් කරනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ නිසා මේ කරුණු මනවින් සිහියට අරගෙන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 පුඤ්ඤන්තං නමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං නමෝදිත්වා චිරං රක්ඛන්තු සංසදා